උපදෙසක් ගන්න මට මම මට කකුල් අමාරුවක් තියෙනවනේ මම එතකොට ඒක බලනවා මගේ කකුලේ වේදනාවට තෙල් ගන්නකොට එහෙම බෝතලේ අල්ලනකොට ඒක කකුලේ ආබෝතලේ තදගතිය එහෙම ඒවා බලනවා කකුලේ තෙල් ගන්නකොට තෙල් ගෑවෙනවා සිහියකට බලනවා එතකොට අර අතට දැනෙන ස්පර්ශයද බෝතලේ තටට එතකොට කාය මේකට හංකඩේට හංකඩේට ඔබ වහන්සේ කියන්නේ හංකඩේ කියලානේ එහෙම බලනවා සිත පිට දුවනවා සිත සිත් සිත් නැති වෙන්නේ නැහැ සිත් නම් කොච්චර කරවුවත් සිත් වෙනවා එතකොට මම හිතනවා ඒක වැඩක් කරනකොට මගේ සිතට කොච්චර දුර ගලාගෙන එනවා එනවා එනවා නේද අර ඔබ වහන්සේ කියන්නේ ප්‍රවාහයක් වගේ වෙනවා කියලා එතකොට එතන මෙතන කවුරුවත් නැතුව නේද මේ තෙල් ගාන්නේ අර යන්න එහෙම හිතනවා අර එහෙම බලනවා ආර්යයන් වහන්සේ පෑන අල්ලනකොට එහෙම තද ගතිය ඒව බලනවා කුලේක ලියනකොට මං ගොඩක් දේවල් ඒ විදිහට බලනවා තේ එකක් බොනකොට රසනේ සීතල බලනවා ඒක ඒක දිවට දැනෙන බව එතකොට මේ හිතක් නේද දිවට දිවේ සිතක් නේද කියලා බලනවා එතකොට කැමැති අකමැති දේ බලනවා එතකොට සීනි මදි නම් කියලා එහෙම බලනවා මේ දොරක් අරින්න වහන්න හිතන එක බලනවා එතකොට දොර වැහෙනකොට ඇහෙන ශබ්දය එතකොට හිතනවා එතකොට බලනවා ඒක මට කනට නේද ඇහුනේ කියලා. අර ඒ විදිහට බලනවා ආර්යයන් වහන්සේ. ඔව් ඒ ආයතන ආයතන වෙනම දකින්න එකක් එතන තියෙනවා. එහෙමයි. අම්මා අන්න ඒකයි දැන් ඉන්න දොරක් වැහුණා හයියෙන්. අන්න ඒ වගේ දේවල් අඳුලකට වැහුණා දැනුත් මේ එතකොට බලනවා මට මේ එතකොට සෝතමින් අනේ කනේ කනේ සිතක් නේද මේ මට ඇති උනේ. එතකොට ඒ අතරේම තව මොනවා හරි එකක් කරනකොට මේ මේ අතීත අතීත මතක එනකොට දැන් මේ අතීත මතකයක් මම මේ දැන් මොහොතේ නේද මේ හිතන්නේ මොකද්ද මේ හිතන්නේ එහෙමත් කියලා හිතනවා ඒ වගේ පිට තියපු ඒවා වරණ කියපුවා ඒවත් හිතනවා හෙම් වගේ අතීතයටත් යනවා අතීතයට ගියා නේද කියලා මේක අතීතයට ගියා නේද මම මෙනෙහි කරේ නෑ නේද කියලා හිතනවා අම්මා ධර්ම ශ්‍රවණය කරනකොට අම්මට ඇහුණා මේ අපි දේශනා කරනවා මේ ආයතන හයම ద్వාර හයක් පමණක් කියන එක. එහෙමයි. එහෙමයි ආර්යනාන්ත. ద్వාර හයක් නම් දිවට රස දැනෙනවා. ඒ අන්නාසි රස බවත් දන්නවා. එහෙමයි. ඒක බැසගෙන නැහැ කියන එක අතිසියුම් තැනක්. ඒ කියන්නේ දිවට රස දැනෙනවා. ඒක රොබෝ ඒක ක්‍රියා ක්‍රියා ස්කන්ධ මට්ටමක්. ඒ කියන්නේ එතන සත්වේ පුජ්‍යලයක ආත්මයක් ස්වභාවයක් නෙමෙයි. ඒක ආයතන මාත්‍රයි. එතකොට සෙන්සර් එකේ ස්වභාවය තමයි ඒ ප්‍රසාද වීමේ ස්වභාවය. එතන දිවට රස දැනෙනවා. එතන අපිට දැනුම නැති වෙලා නෙමෙයි. රහතන් වහන්සේ මන්ද බුද්ධික වෙන්නේ නැහැනේ. රහතන් වහන්සේ දන්නවා. මේ අන්නාසී රස කියලාත් දන්නවා. මේ පිච්චමල කියලාත් දන්නවා. එතකොට රහතන් වහන්සේට රස දැනෙනවා. සුවඳ දැනෙනවා. ශබ්දය ඇසෙනවා. වර්ණේ පේනවා. රහතන් වහන්සේ රස දැනෙනවා. ගන්ධය දැනෙනවා. එනමුත් රහතන් වහන්සේට මනසින් එන මනෝද්වාරයෙන් එන සිතුවිලිත් ඇති වෙනවා. සිතුවිලි නැති වෙන්නේ නැහැ. අන්ධ වෙන්නේ නැහැ. බීරි වෙලා නැහැ. වෙන්ද විදිහටම පේනවා. වෙන්ද විදිහටම පේනවා. එතකොට අපි බලන්න ඕනේ මේ රහතන් වහන්සේගේ ස්වභාවය මොකද්ද මේ වෙනස කියලා. රහතන් වහන්සේගේ ස්වභාවය වෙනස තමයි සාමාන්‍ය පෘථග්ජන මිනිස්සෙකගේ ස්වභාවය තමයි මේ දිවට දැනෙන රස අන්නාසි රස කියලා දන්නවා. හැබැයි අන්නාසි කියලා ඒක ඒක බන්ධනයකට කොටු වෙනවා. ඒක අභිනන්දනයකට කොටු වෙනවා. ඒක විඳීමකට ලක් වෙනවා. ඒක බැස ගැනීමක් දෙයක් වගේ දැනෙන ගතියක් වෙනවා. ඒක පෘථග්ජන ස්වභාවය. හැබැයි රහතන් වහන්සේ ඔන්න ඔය ස්වභාවය නෑ. එහෙමයි. අර අන්නාසි කියලා ඒක විඳවන්නේ ඒක විඳින ගතිය නෑ. ඒක දෙයක් වෙලා නෑ. අනේ දෙයක් කියලා දැනෙන එක තමයි අපිට වචනයෙන් sannivedanaya කරන්න වෙන්නේ දෙයක් කියලා දැනනවා කියන විදිහට. හැබැයි ඒක අභ්‍යන්තරයේට දෙයක් කියලා දැනෙන දැනීමයි නැති වෙලා තියෙන්නේ. මේක දැනීමක් ගැන අපි කතා කරන්නේ. මේ සාමාන්‍ය ධර්මයක් කතා කරන්නේ. එහෙමයි. එහෙනම් දිවට දැනෙන රස දෙයක් වෙන්නේ නැහැ. ඒක අන්නාසි රස කියලා දන්නවා. හැබැයි ඒක දෙයක් වගේ දැනෙන්නේ නැහැ කියන එක අති ගැඹුරුයි. දැනුම නැති වෙලා නෙමෙයි අන්නාසි කියලා දන්නවා හැබැයි දෙයක් කියලා දැනෙන්නේ විඳ විඳවන්නේ අන්න එතන ආත්මයක් නැහැ. සත්වේ පුජ්‍යලයක් නැහැ. එතන ක්‍රියාවලියක් විතරයි. නාසයට දැනෙන සුවඳේ පිච්ච මලේ සුවඳ කියලා දන්නවා. සුවඳක් දැනෙනවා. පිච්ච මලේ සුවඳ කියලා දැනුවේ මනෝවිඤ්ඤාණයෙන් ඒකත් වෙනවා පිච්ච මල කියලා. හැබැයි ඒක දෙයක් කියලා විඳවන්නේ චන්ද රාගේ දුර වෙනවා. රස පටිසංවේදී රස රාගන පටිසංවේදී ගන්ධ පටිසංවේදී ගන්ධ රාගන පටිසංවේදී මේ රාගන පටිසංවේදී කියන්නේ රාගයක් තියෙන දෙයක් තියෙන්න ඕනේ මේක තේරුම මේ වචනේ නැති වෙනවා කියන එක නෙමෙයි පිච්චමල කියන වචනේ නැති වෙන්නේ නැහැ පිච්චමල කියන වචනේ තියෙනවා අපි වචනේ දෙයක් කියන එක දැනෙන්නේ දෙයක් වශයෙන් શબ્දයක් විතරයි ඔන්න ඔතන අති ගැඹුරුයි ඔතන තමයි අම්මේ මේ රහස තියෙන්නේ. මේ නිවන් මාගේ රහස තියෙන්නේ ඔතනයි. ඔතනයි මේ අලමර ඥාන දර්ශනය තියෙන්නේ. ඔතනයි අනිමිත්ත සමාධිය තියෙන්නේ. ඔන්න ඔය අනිමිත්තයි. ඒ කියන්නේ නිමිති නැතුව නෙමෙයි. එහෙනම් කියනවා මේ නිමිති නෑ කියලා. එහෙම කියන්නේ නිමිති නිරෝධයකට එහෙම කියන්නේත් නෑ. සංඥා නිරෝධ දැන් සංඥාව නැති වෙන්නේ සංඥා අධිකරණය නැති වෙනවා. ඒ කියන්නේ සංඥාව තියෙනවා කියන්නේ පිච්චමල කියලා දන්නවා. මේ රස මේ රස අන්නාසි රස කියලා දන්නවා. මේ මේ මෙතන මේ දැන දැන ඥානතෝ පස්සතෝ කියන්නේ අති ගැඹුරු තැනක්. මේක තමයි මේ නිවන් මඟ තියෙන ඇත්තටම යමෙකුට තියෙනවා නම් රහසක් කියලා මේතර තමයි රහස ආයතන නිරෝධයක් තමයි නිවන කියන්නේ. ආයතන නිරෝධයට යන්න බැරි වෙන්නේ ගොඩක් අයට මේ සියුම් තැන පේන්නේ උදෑසන මේ බුදුන් වහන්සේ ඊටම අදාළ කෝණයක් පෙන්නනවා. මේක දැකිය යුතු කෝණي අති සියුම්. ඒ කියන්නේ දිවට රස දැනෙනවා ඒ අන්නාසි රස බව දන්නවා. හැබැයි අන්නාසි කියලා දැනෙන තියෙන අපිට දැනෙනවා මේක අන්නාසි කියලා දන්නවා. හැබැයි දෙයක් වත් දැනෙන්නේ නැහැ කියන එක භවයක් එන්නේ ඒකයි භවය කියන්නේ දෙයක් කියන එකයි. ඒකයි සබ්බ සංඛාරා කියන්නේ දෙයක් කියන එකයි. අපි මේ දෙයක් කියන එක අපිට අපිට තාම මේ සමාජයට අලුත්. මේ කියන එක තේරෙන්නේ. හැබැයි මෙතනයි තියෙන නිවීම. දෙයක් නැත්තම් ගින්නක් නැහැ. දෙයක් තිබ්බොත් රාග දේශමෝ සිත් හට ගන්නවා. දෙයක් තිබ්බොත් කර්මයක් තියෙනවා. දෙයක් නැත්නම් කර්මෙත් නැහැ. කර්ම භූමියත් අහෝසි. ඇත්තටම හේතුඵල ධහම තුළ දෙයක් හම්බ වෙන්නේ නැහැ. හේතුන් පටිච්ච සම්භූතා හේතු බංගා නිරුද්ධති කිය ඔන්න ඔය නිසයි. මෙතන දෙයක් හටගන්නේ නැහැ. ශබ්ද වර්ණ වලින් එන කිසිම තැනක දෙයක් නැහැ. මේ අපි අසුරු කරන්නේ. ඒ චිත්තේ තමයි බාහිර කියලා හැමතිස්සම අපිට බල ගැන්විලා දෙන්නේ. උණුසුම සීතල තද ගතිය මේ සුද්දාෂ්ටකය කියන්නේ මෙන්න මේ ප්‍රසාද ටිකම තමයි. නමුත් ඒක අපිට දෙයක් කියලා දෙනවා. නමුත් අපිට මෙතන දෙයක් ඇත්තටම නැහැ. මේක ටිකක් නුවණින් දැන් බලන්න. දිනකට මේ රසේ දෙයක් තියනවද බලන්න. රස දැනෙන එක හරි. මේක අතිශයෝ. හැබැයි දෙයක් නැතුව ඒක පරිහරණය කරන්න පුළුවන් වෙනවනම් ඒ නිර්ාමිත සුවයක් එතනයි ක්‍රියාසිත එතනයි රහතන් වහන්සේගේ ස්වභාවය එතනයි අනිමිත්ත සමාධිය තියෙන්නේ එතනයි අලමරිය ඥාන දර්ශනය තියෙන්නේ එතනයි විදර්ශනා සමාධිය තියෙන්නේ දෙයක් නැති තැනයි සබ්බ සංකාර සමාධිය තියෙන්නේ එතනයි නාම රූප තියෙන්නේ එතනයි ඒ අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණිතයි මේ තමයි නිවන මේ නිවන හැම සිතකම තියෙනවා මේ නිවන හැම සිතකම තියෙනවා අපිට දකින්න බැරි වෙලා තියෙනවා හැබැයි මේ හරි සරලයි. බාහ්‍ය තාපසතුමාට මේක තේරුණා. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. සුතේ සුතමත්තම් භවිස්සති. මුතේ මුතමත්තම් භවිස්සති කියවේ. මෙන්න මේ කාරණාව. විඤ්ඤාතේ විඤ්ඤාතම් භවිස්සති. ආයතන හයම නිරෝධයක් තියෙනවා. ඒ නිරෝධය හැබැයි මේ මොහොතේ දකින්න පුළුවන්. කල්‍යාණ මිත්‍රාගේ පණවිඩය ඒකයි. ඒ තුල ගින්නක් නැහැ, දුකක් නැහැ. හැම මොහොතම මිදිලා පුදුම ශාන්ත ඒමයි ශාන්තේමයි ප්‍රණීත. ඒතන් ශාන්තං ඒතන් ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමත මේ සියලු සිතුවිලි සමතේ වෙන තැන කියන්නේ සබ්බ සංකාර සමතේ වෙනවා කියන්නේ දෙයක් නැති බවයි මේකයි ගැඹුරු විග්‍රහය මේක අප විසින්ම ප්‍රත්‍යක්ෂ කරගත්තු ධර්මයක් ඇත්තරම බුදුන් වහන්සේ ලෝකෙට එලි කරපු ඒ පණිවිඩේ අපි ඒ පණිවිඩේ දැක්කා අපි ඒ පණිවිඩේ පාදගත්තා අපේ පණිවිඩය තුලින් ඒ සත්‍ය මතු වුණා. අපිට ඒක ප්‍රත්‍යක්ෂයි. අපි දෙයක් නැතුව අද වාසය කරනවා. කෙනෙක් දෙයක් වැඩ කරන එකත් අපි දෙයක් නැතුව කටයුතු කරන එකත් අතර අහසයි පොළොවයි වගේ වෙනසක් තියෙනවා. අම්මට දෙන්න ඕනි පරිවිදේ. අම්මා අපිට පොත් පරිත්‍යාග කරා. අම්මා අපිට පොත් පරිත්‍යාග කළා කිව්වා මේ අපිට පණිවිඩය ලැබුණා. අම්මා අපිට කිව්වේ මොකද්ද? අපිට අම්ම කතා කරනකොට කිව්වේ ආර්යයන් වහන්සේ ධර්මයේ තමයි වැදගත් වෙන්නේ. මේ පරිත්‍යාගයේ අවබෝධ වෙන හේතු වෙන්න ඕනේ ආර්යයන් වහන්සේ අපි අම්මට කියන්නේත් ඒකමයි. අම්මා රත්මලානේ අම්මා. අපි එහෙමයි කතා කරන්නේ. අම්මා අපිට ත්‍රිපිටක පොතහතර පූජා කරේ අම්මට ධර්මය අවබෝධ කරලා දෙන්න කියන අපිට බලෙන් ඒක දෙන්නත් බෑ. අපිට ඒක දෙන්නත් එහෙම ලේසියෙන් බෑ. අම්මා ගන්නත් ඕනේ. අම්මට ඕන අම්මට ඕනකම තියෙනවා. අම්මා ගොඩක් දඟලනවා. තියෙන හරියනම්. අම්මා ගොඩක් අද පාන්දර 4 ඉඳලා දේශනා අහනවා. අම්මා නිහතමානීව බොහොම හික්මීමේ කන්ති පරමන් තපෝ කියන විදිහට අම මේ දහම අම්මට මේක එහෙමයි එහෙමයි අම්මට මේ අත්දැකීම ලැබෙනවා නම් එයා මේ නිවනේ අත්දැකීමයි එහෙමයි ආර්යයන් වහන්සේ. ආර්යයන් වහන්සේ මට පොඩි විග්‍රහයක් කළ දෙන්නකෝ. මේ මේ ස්කන්ධ ස්කන්ධයේ උදේවැය කිව්වහම හැම තැනදීම ස්කන්ධය බලන්න පුළුවන්නේ. හතේද පරිතේදල අම්ම එහෙම දැන් මෙනෙහි කරොත් ඒක මානසිකාරයක් කියලා දැනගෙන ඉන්න ඕනේ. මේක 100ට මේක 100ට මෙනෙහි කරන එකත් 100ට අසු වෙනවා. හැබැයි මෙනෙහි මෙනෙහි නොකරන වෙලාවටත් අම්මගේ નિરાයාසයෙන්ම මිදෙන ස්වභාවයක් දැනෙනවා නම් එතන යම්මේ සමාපත්තිසුවේ. එහෙමයි. අපි දැන් මාර්ග සිත් කියනවා වෙනයි ඵල සිත් කියන වෙනයි කියලා පෙන්නනවානේ. සවිතක්ක සවිචාර මාර්ග සිත් පෙන්නනවානේ. අවිතක්ක අවිචාර ඵල සිත් පෙන්නනවානේ. එහෙමයි. අම්මට සෝතාපන්න මාර්ගයේ අම්මා කොහොමද තින්නේ? අම්මා හිත දකින්නේ මගේ යනවා. අම්මට හැබැයි සෝතාපන්න ඵලයටපත් වෙන්න ලැබෙන්නේ කවදා හරි අම්ම ওই මෙනෙහි කරන එකත් පැත්තකින් තියලා අම්මගේ හිත සිහිය පවත්වන්න. අම්මට මිදෙන ස්වභාවයක් දෙයක් වගේ දැනෙන ස්වභාවයක් ගිනි ගන්න නැති ස්වභාවයක් දැනෙන හැම මොහොතකම ඒ හැම මොහොතෙම తත්‍ර తත්‍ර විපස්සති තත්‍රාත්ව උපකෙත්තන අම්ම නිවනක් දකින්නවා අම්ම නිවනක් දකින්නවා අපි නිවන උඩින් පැනලා යනවා අපි ඊගාවට විසිරෙන සිතට රැවටෙනවා අපි හිතනවා අපේ හැම හිතම විසිරිලා කියලා නෑ අම්මේ අපි හැම මොහොතෙම නිවන උඩින් පැන පැන යනවා මේකයි අත්‍ය කතාව අපිට අපි කිව්වේ බැස ගන්න සිත මෙනෙහි කරන්න හැබැයි හොඳින් සිහියට බලන්න පවත්වලා නුවණට හසු වෙයි. සිත් විශාල ප්‍රමාණයක් දැස ගන්න නැති බව. නිවන් දකින බොහෝමයයි. නිවන් නොදකින සිත් ටිකයි දෙන්නේ. අපි මේ නිවන් නොදකින සිත් වලට අවිද්‍යාව නිසා මේක නොදන්න කම නිසා තේරම වහලා දානවා. අපි හිතන ඔක්කොම උපාදාන වෙලා කියලා. රැවටෙන්නේ කාම. අම්ම යෝගාවචර භූමියේ ඉන්නේ. අම්ම තමයි හොඳින් පිරිසිදුව දැකගත්තොත් අම්මා බැස ගන්න සිත් මිදුනොත් අම්මා සියල්ලෙන් මිදෙනවා. එහෙමයි ආරයන්වහන්සේ. මම හරියටම බලනවා. අම රාග දේශමෝ කෙලෙස් සංසිඳන බව ඒක ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙන එකක්. අපි හිතලා කරන එකක් නෙමෙයි. අම්මට ඒක තමයි මේ පංචවිධ ආනිසංස කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමයි. යන යෝගාවචර භූමිය තුල මේ සත්‍යයේ විසුද්ධිය තියෙනවා. සත්‍ය සත්‍ය දැනගන්නවා. ශෝක පරිද්දව සමතික්කමයි. දුක්ඛ දෝමනස අත්ථගමයි. ඥායස අධිකමයි. නිබ්බාන සත්‍ය කියලා. මේ පංචවිධ ආනිසංස මෙතන තියෙනවා. අම්මා සියලු දුකෙන් මිදෙනවා. අම්මා දුගතියකට වැටෙන්නේ නැහැ. අම්මාගේ සත්ව විසුද්ධිය ඒ කියන්නේ ආත්ම දිට්ඨිය ගිලිහිලා යනවා. මෙතන සත්වේ පුජ්‍යලයක් නැති බව දැනෙනවා. ඒ ඥායස අධිකමයි කියුවේ අම්මා මේ සේරගම මිදුණු අවධියක් අම්මට හම්බ වෙනවා. එහෙමයි. එයයි නිවනේ අත්දැකීම. මේ නිවන් දකින්නවා අම්මා නිවන් දකින්නවා අම්මට කලබල හිතේ පොඩ විසිරෙන ගතියක් තියෙනවා. අම්ම ටිකක් කලබල ගතියක් තියෙනවා. අම්මගේ දැන් මේ මොහොතේ රට යන ඒ සංඥාව සකස් වෙනවා. එතකොට යනව නේද කියන සංඥාව නිතරම එනවා. ඒකත් පැත්තකින් තියන්න යන වෙලාවට යයි. නෑ මම එහෙමනම් නෑ ආර්යන් මාස දරුවා එන්න කියන නිසා තමයි මම යන්නේ නැත්තම් නම් මට යන්න එහෙම කිසිම කලබලයක් නෑ ආසාවක් නෑ. හොඳයි. බොහොම හොඳයි. ඒත් හොඳයි කොහේ කියත් ඒක ගැටලුවක් නෙමෙයි. අම්මා මේ මේ අහන්නේ. එහෙමයි. එහෙමයි ආර්යන් මාස. අම්ම ඒ වගේම මේ මේ උපදේශය පිළිපදින. අම්මට මේ අන්තිම තිබු කමටහන මේ ලෝකයේ තියෙන වටිනාම කර්මස්ථානය. එන්නනවා කියන්නේ මේ තමයි ස්ථානය. මේ තමයි කර්මයේ සකස් වෙන ස්ථානය. මේ තමයි කර්මස්ථානය. අම්මට මේ කර්මස්ථානය මේක මිදෙන්න හේතු වෙනවා. නිවනටම හේතු වෙනවා. මට කොහේ හිටියත් ධර්මයේ මට තියෙනවනේ මම ධර්මයත් එක්ක තමයි ඉන්නේ කියන එක මට තියෙනවා මට අර කියනවනේ මට ඉන්නවා කියන්නේ අම්ම මෙන්න මේ අන දිවට රස දැනෙනවා ඒක අන්නාසි රස බවක් දන්නවා හැබැයි ඒක දෙයක් කරගන්නේ නැහැ කියන තැනටයි එන්න ඕනේ. එතනයි ධර්මයේ දකින්නවා කියන්නේ. ධර්මතාවය කියන්නේ පොතක තියෙන දෙයක්වත් දැනුමක්වත් නෙමෙයි. මේ අධ්‍යයනය තුළ දෙයක් නැතුව ඉන්න එකයි ධර්මයේ දකින්නවා කියන්නේ. එහෙමයි. අන්න කුසල සම්පදාව කියන්නේ ඕකටයි. ඔන්න ඔතනයි සතිත්ත පරියෝ දපණම් කියන එක සිද්ධ වෙන්නේ. එහෙනම් සබපාපසක් කරන මේ සියලුම සිතුවිලි වලින් අම්මා මිදෙනවා. සියලුම ඒ රූපාරම්මන වලින් අම්මා ගැලවෙනවා. එහෙනම් කුසල සුපසම්පදා ඒ කියන්නේ දිවට රස දැනෙනවා. ඒ අන්නාසි රස බවක් දන්නවා. හැබැයි ඒක දෙයක් කරගන්න නැතුව අන්න අම්මා කටයුතු කරන්න දන්නවා. දක්ෂ වෙනවා. ඕකයි කුසලස්සේ කියන්නේ. ඒ කුසලස්සේ ඒ කුසලස උපසම්පදා කියන්නේ ඊට තියෙන දක්ෂතාවය. අනුසචිත්ත පරිවදපන මේ බුද්ධ ස්වභාවය මතුවෙන යන්නේ ස්වභාවය තුලයි රාග දේශ මොහ කෙලෙස් සංසිඳෙන්නේ ස්වභාවය තුලයි ඒ ක්‍රිස්තිය සීනස් ස්වභාවයට දියවිගෙන යනවා එයයි ආරෂ්ඨක මාර්ගයේ ආරම්භුම මේ මොහොත දකින්න එක මෙයයි මොහොත මේ මොහොතට තුන් කාලයක් නැහැ මේ මොහොත ධර්මයේ තුලින් මතුවෙනවා දෙයක් දැනෙන්නේ නැති හැම සිතකම දෙයක් දැනෙන්නේ නැත්නම් ඒ අවදිමත් ස්වභාවයයි එයයි අවදිය එයයි බුද්ධක්ෂණේ ඒ අවදිමත් ස්වභාවයයි ඒ අධිගමය ඥාන සධිගමයි කියතන. අපිට දැන් වැටුණා නේද? එහෙමයි ආරයන් මහන්සියමයි. එහෙමයි ආරයන් මහන්ස ගොඩාක් වෙලාවෙදී සමහර වෙලාවට කවුද මේක කරේ කියලා මෙතන කෙනෙක් නෑ නේද කියන අවබෝධය ගොඩාක්ම තියෙනවා. මමට ගමනක් ගිහිලා දිග කුඩයක් බිම නෑන ආවා. පොඩ්ඩක් මෙයාත් මේ ළඟකට වහී කියලා. මම බලනවා කවුද මේක ඇනෑන යන්නේ කවුද මේ කොහේ කොහේ ඉඳන් කොහෙද මේ යන්නේ කියලා එහෙම සිතවිල්ලක් ආවා දැන් මම හිතලා නෙමෙයි නේද කකුල උස්සලා ගිහින් තියෙන්නේ කුතලා නෙමෙයි නේද කුඩේ යනලා තියෙන්නේ දැන් මං එතන ඉඳලා මෙතෙන්ට ඇවිත් නේද අර එහෙම ඒ වගේ දේවල් දකින්නනේ කෙනෙක් යන්න ගමනක් නේද කියන එහෙම ඒ මේව දකින්නවා හොඳයි අන්නේ ප්‍රායෝගිකව එන අධ්‍යක්ෂකම ධර්මයේ දකින්නවා නම් අම්මට ලොකු දියුණුවක් වෙනවා ඉක්මනට මේ ආතතිය නිවන් දකින්න බව අපිට දැනෙනවා අම්මට තේරෙන්නේ පොඩ්ඩක් කොතන හිටියත් ඒක ගැටලුවක් නෑ. ආධ්‍යාත්මික වෙනවා. මොකද අපිට දැන් පේනවානේ රට ලෝකේ වටේම කෝල් එනවානේ. කැනඩාව. එහෙමයි ආර්යයන් වහන්සේ. ඒකයි කොහේ ධර්මයේ දැක ගන්න පුළුවන්. ඔව් ඉන්නේ අදාළ නැහැ. අදාළ නැහැ. ඒක ඇත්ත. එහෙම හරි හරි. සමහර වෙලාවට ලෝක අවබෝධයටපත් වෙලා ඉන්නේ අපේ රටේ නෙමෙයි. පිට රටින් ඉන්න අය ගොඩක් අය. අපිට කතා කරන අයගෙන් විශාල ප්‍රමාණයක් අපිට පේනවා පිටරටින් එන්නේ. ඒකට හේතුව ඒ අයට නිදහස තියෙනවා. ඒ අය බොහොම විවේකීව මේ දිහා බලනවා. තව පැත්තකින් ඒ අය ගොඩක් වෙලාවට නිදහස් මනසට ඒක බොහොම නිදහස ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ලංකාවේ දෘෂ්ටි ගොඩක් වැඩි, දැනුම ගොඩක් වැඩි. ඒක නිසා අර මොහොත පණිනවා හැමතිස්සෙම මෙහෙට මෙහෙට. ඒගොල්ලන්ම දැනුමම බලනකොට විචිකිච්ඡාව ඇවිල්ලා හැකේට හේතු වෙලා. අපි දේශනා කරන දේ සමහරවිට ප්‍රායෝගික වෙන්නේ නැති නිසා, අත්දකින්න නැති නිසා ඒක විශ්වාසයක් කරගෙන ඉන්නකොට ඒක ඕනම මොහොතක දිමට වැටෙන්න පුළුවන්. ඒක තමයි අතහැරෙන එක. ඇත්තටම ධර්මයේත් අතහැර. ඒ කියන්නේ මේ අපි කතා කරන්නේ දෘෂ්ටියට රැවටෙන එක ගැනයි. අපි මේ කතා කරන්නේ දෘෂ්ටිගත වීමයි මේ වැහෙන්න හේතුව. මේ සත්‍ය වැහෙන්න හේතුව. ඉතින් අම්මට නම් මේ කියපු කාරණාව වැටෙන්නත් ඕන. දෙයක් නැති බව. මේකේ ධර්මයේ තුල තියෙන වටිනාම වචනේ තමයි දෙයක් නැති බව. ආර්යයන් වහන්සේ සමා වෙන්න. එතකොට ආර්යයන් වහන්සේ දැන් දෙයක් නැහැ කියන එකමනේ පොත නැහැ කියන එක ඔබ වහන්සේ හැම එකටම පොත කියලා ගත්තට අපිට ඕනම එකක් ආදේශ කරන්න පුළුවන් මේකට. තියෙනවා. මේ කියන වචනේ. පොත පොත කියලා දන්නවා. පොත කියලා රූප සංඥාවක් එනවා. පොත කියලා දන්නවා. දැනුමක් තියෙනවා. හැබැයි ඒක දෙයක් වගේ දැනෙන්නේ නැහැ. ඒක හැම එකටම ආදේශ කරන්න පුළුවන් නේ මේ වහන්සේ අර එක එක නමස් ඉන්නට පොතක් කියලා උද්ද කිව්වට අපිට ඒකට පුළුවන් කියන්න වෙන ඕනම බාණ්ඩ එක නමස් කියන්න පුළුවන් ඒ වෙනුමට නේද ඔව් ඒ දැන් අපි ගත්තොත් දැන් සිතුවිල්ල මේ ආරම්භනේ තමයි දෙයක් කරගන්නේ කියන්නේ අපි හිතමු සිතුවිල්ලක් එනවා කියලා සිතුවිල්ලක් දෙයක් කරගෙන අනේ අපේ පුතා මේමනේ කියලා දෙයක් කරගෙන අඬනවනම් වැළපෙනවනම් ඒතර දෙයක් තියෙන හින්දානේ ඒක වෙන්නේ දැන් සිතුවිල්ලට එනවා මොකක් හරි දැන් සිතුවිල්ලෙන් එනවා ගොඩක් ద్వාර වලින්. ඒ කියන්නේ මනෝద్්වාරයෙන් ගොඩක් අරමුණු එනවා. ඒ අර ඒ ඒ සිතුවිල්ල දෙයක් වෙනවා ඊට පස්සේ. ඔය ආදරේ කරුණාව දයාවත් දෙයක් වෙලා එන්නේ. ඒතකොට අනේ පව්වේ සතා කියලා දෙයක් වෙලා. බලනකොට මේ පැත්තේ ආත්මයක් තියෙනවා හැමතැනම. දෙයක් තියෙන හැමතැනම මමත් ඉන්නවා. ඒතම් මම ඒසෝ හමස්මි අමේසෝ අත්තා. දෙයක් තියෙනවා නම් ඒක තියෙනවා මාත් ඉන්නවා. ඒතම් මම ඒසෝ හමස්මි අමේසෝ අත්ත. හැබැයි දෙයක් නැත්තම් නේතම් මම එහෙනම් මමත් නැහැ. නේසෝ හමස්මි මගේ කියලා දෙයක්වත් නැහැ. න සෝමයත්ත ආත්මය කියලා දෙයක්වත් නැහැ. එහෙමයි. මුළු ධර්මයේම දෙයක් කරගන්නවද නැද්ද කියන තැනයි තියෙන්නේ. අපි හිතන දෙයක් නෙමෙයි බාහිර තියෙන කියන එක නේද ආරයන් වහන්සේ. අපි දෙයක් වගේ දැනෙන ගතියක් 100ට 80. ඒක කියන්න බෑ බාහිරද මෙහෙද කියන එකක්වත්. එහෙමයි. අන්තයක් නෑ. දෙයක් වගේ දැනෙනවා නම් දැනෙන්නේ බාහිරම කියලා තමයි අපි ගැට ගන්න. අන්තෝ ජටා බහි ජටා වෙන්නේ ඔන්න ඔය නිසයි. එන්නේ මේ එන්නේ මෙහෙන් වුණාට ගැට ගන්න එළිය කියලාමයි. ඒකයි අන්තෝ ජටා බහි ජටා දෙයක් තිබ්බොත් තමයි ගැට ගන්නක් දෙයක් තියෙන්න ඕනේ. දෙයක් වගේ හැමතිස්සෙම අපි අසුරු කරන්නේ චිත්තයක්ම තමයි. චිත්තේන නියති ලෝකේ. ඒකයි අසකන ද ශබ්ද වර්ණනේ මෙතන පහක් වෙන්නේ ශබ්ද වර්ණ දැනීම් ටිකයි. ඒතකොට දිට්ඨ සුත මුත. ඒතර දෙයක් වගේ දැනෙන්නේ ශබ්දික වර්ණක කොහොමද? අන්න එතකොට තේරෙනවා. මේකේ අපි මායාවකට කොටු වෙලා ඉන්නවනේ ඔතනින් දෙයක් වගේ දැනෙන මායාවක අපි අසු වෙලා ඉන්නවා. කරන්ට් එකකට කොටු වෙලා ඉන්නවා. අර යම්කිසි නන්දියකට ආරෝපණ බලයකට කොටු වෙලා ඉන්න දෙයක් වගේ දැනෙන. හැමතිස්සම දෙයක්. ඇවිදින කොටත් දෙයක්, වටපිට බලන කොටත් දෙයක්, කතා කරන කොටත් දෙයක්, හිතන කොටත් දෙයක්. කොහෙද ඔය දේ තියෙන්නේ? එහෙම දෙයක් නැහැ. මෙතනයි දැන් එහෙමයි යන්නේ මන්ද මේක අති ගැඹුරුයි හැබැයි මේ දේශනෙම ඇහුවත් ඇති නිවන් දකින්න. මේකම සිය පාරක් ඇහුවත් නිවන් දකින්න. මොකද ආයතන හයම මේ විදිහට මෙතනමයි තියෙන රහස. පේන්න තැන. ඔබතුමීට කතා කරන කියන්නේ සිත දකින්නවා කියන්නේ දෙයක් නැති බව දකින්න එකම තමයි. එහෙමයි ආරම්භ. මමත් නෑ ආත්මෙත් නෑ ආත්මයත් කොසිම වෙලාවක ආත්මේ නැති වෙන්නේ නෑ දෙයක් තියෙනවා. මොකද දෙයක් තියෙනවා මාත් ඉන්නවා වටිනාකමක් තියෙනවා දෙයක් තියෙනවා දෙයක් තියෙනවා නම් කතා කරන්න දෙයක් නැහැ මම ඇවිල්ලා ඉවරයි මම බැස දෙයක් තියෙනවා නම් මම කියලා ඉන්නවද කියලා හිතන්න ඕනේ මම තමයි දෙය කියන්නේ දෙයක් තියෙන කාටද මට එතනින් ඉවරයි ඒ මම කොහොමත් ඉන්නවා මම ඒකයි අජ්ජෝසයතිටදී දෙයක් කරගත්ත එක තමයි අජ්ජෝසයතිටදී කියෝ යාරුපේ නන්දිය එමුණු නන්දිය තියෙනවා උපාදානක් තියෙනවා තදුපාදාන අන්න භවයක් තියෙනවා දෙයක් තියෙනවා දෙයක් කියන එකමයි භවය කියන්නේ සදුපාදානම් බව. ඒ වුණොත් ජාති ජරා මරණ කර්මයේ තියෙනවා. ජාති ජරා මරණ ශෝක පරිදේව තියෙනවා. මිත්‍යා දෘෂ්ටිකයි. ඒ කියන්නේ දෘෂ්ටිගතයි. ඒ කියන්නේ බාහිර ඇත්ත කරන හැමතැනම දෘෂ්ටියක්. සම්මාදිට්ඨිය නෑ. සම්මාදිට්ඨිය තියෙන්නේ දෙයක් නැතිව අන්න අධ්‍යාත්මිකව දැනෙනවා මේ දෙයක් නැති බව. මේක අධ්‍යාත්මික දියුණුවක්. මේක ධම්මචර්යාවට අසු වෙන්නේ. මස්සයට පේන එකකුත් නෙමෙයි. මේක අභ්‍යන්තරේ 100ට අසු වෙන කිසිම තැනක දෙයක් නෑ නේද ඒකයි අපි පෙන්වන්නේ අර හිත තිබහයි කියවට හිතට වතුර බොන්න බෑ දැන් තිබා කියේ කවුද? තිබා කියලා දෙයක් තියනවාද? අර සිතුවිල්ල දෙයක් වෙලා තිබා දෙයක් වෙලා. අන්තිම කට දාන බඩරන එලට යනවා. දැන් හිත වතුර බිව්වේ නැහනේ. එතන මම වතුර බොනවා කියන්නේ හිත වතුර බොනවා කියන එක. ඒ ක්‍රියාවලිය තමයි කටට වතුර දාන එකයි බඩට යන එකයි ඊට යන එකයි. දැන් ක්‍රියාවලිය වෙනයි මම වෙනයි. දැන් හිත හිතනවා. තිබා එක දෙයක් කරගෙන. දැන් දෙයක් තියනවාද? නැහැ. මේක ඇත්ත කතාව. මම බත් කන්නත් මට බත් කන්නත් බෑ. කට දාන බඩන එලෙට මම ඇවිදිනකොට මට ඇවිදින්නත් බෑ. මම කන්නඩියෙන් මේ මම දිහා බලනකොට මාට මාව බලන්නත් බෑ. ඇයි ඒකත් චිත්තයක් විතරයි. ආව තිබහයි කියලා කියන්නේ මායාවක් දෘෂ්ටියක්. ඒක දෙයක් වගේ දැනෙනවා. තිබහ දෙයක් වගේ දැනෙනවා. දුක දෙයක් වගේ දැනෙනවා. බඩකින දෙයක් වගේ දැනෙනවා. හැබැයි සිතුවිල්ල. ඊට පස්සේ කෑවයි කියලාත් හිතනවා. ඊට පස්සේ නෑ කියලාත් හිතනවා. නැති බවත් දෙයක් කරගෙන තියෙන බවත් දෙයක් කරගෙන ඒක හරි පුදුම කතාවක් නේ එහෙමයි මෙතනමයි මෙතනමයි නිවන් මඟ තියෙන්නේ වෙන කොහෙවත් නැහැ මෙතනින්මයි ගැලවෙන්නේ මෙතනමයි කණික විපස්සනා කණික සමාධිය තියෙන්නේ මෙතනමයි මෙතනමයි නිවන් මඟ තියෙන්නේ වෙන කොහෙවත් නැහැ මෙතනමයි විදර්ශනාව තියෙන්නේ මේ ගැඹුරෙන් දකින එක විදර්ශනාව. අව මේක 180 වෙනවා. 180 වෙන එක අන්න විපස්සනාව. දෙකම එකට තියෙනවා. විදර්ශනාවත් විපස්සනාවත්. මේ නිවනකට උපනිශ්‍රයයි. සමත පුබ්බංගමා ධම්මා කිව්වත් විපස්සනා කණික සමාධියෙන් නිවන් දකින්නේ. විදර්ශනා පුබ්බංගමා ධම්මා කිව්වත් විපස්සනා කණික සමාධියෙන් නිවන් දකින්නේ. විපස්සනා කණික සමාධිය කියන්නේ මේ දෙයක් නැති බව දැනෙන සමාධිය. එයයි අනිමිත්ත සමාධිය. එයයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ඒ මේ ධහම තුළ අර මජ්ජේ ඥානං කියන තැන තියෙන දෙයක් නැති බව. දෙයක් තිබ්බොත් ඇත නැත අන්ත තියෙනවා. දෙයක් නැත්නම් අන්ත නැහැ. අන්න මජ්ජේ සූත්‍රයේ පෙන්වන තැන. යෝබන්තේ විදිස්වාන මජ්ජේවන්තා නලිප්පති. තම්රුහි මහපුරුෂෝ සේදසිම්මනි මජ්ජිකා. අම්මට දාම හමු වෙලා තියෙනවා. අම්මා අම්මා අම්මා මේ කල්‍යාණ මිත්‍රය ඇසුර අම්මා හිතනවට වැඩිය ප්‍රබලයි. අම්මා ගොඩක් කරනවා අම්මට දැන් සමහර කියනකොට පුදුම දැන විදිහට දැනෙනවා ඇති. මේ නිවන නිවනම නේද මේ ඉන්නේ. මේ ආර්යයන් වහන්සේ නිවන ස්පර්ශ කරලා පෙන්නනව නේද මේ තියෙන්නේ මේ තියෙන්නේ කියලා. ඒ තමයි බැරි බවක් තියෙනව නේද? බුදුහාමුදුරෝ බුදුහාමුදුරෝ මේ තරම් කරුණාවෙන්ම තබගේ නේද කිව්වේ ගුවන්තේ ඒ තරම්ම කරුණාවෙන් කියන්නේ දැනට දේශනා 400කටත් වඩා අහලා තියෙනවා ආර්යයන් වහන්සේ මම අද පාන්දර 4 ඉඳලා දේශනා තුනක් ඇහුවා මමට දැන් තේරෙනවා මේ දේවල් එහෙමයි ආර්යයන් වහන්සේ අම්මා ඊගාව දවස් ටිකේ අපිත් එක්ක හැමදාම කතා කරන්න නමයමාට ඉතේද ලංකාවේ ඉන්නකම් ඕ නැත්තම් ඔය අම්මා උදේටද ආර්යනාත මම රැයට ගන්නවා රැයට අමාරුයි. රැයට ගොඩක් ඇදිවි. රැයට එක්කවලලු කතා කරනවානේ. එහෙමයි එහෙමයි දැන් කීප දවසක් හැමදාම උදේ 9 මාට. හොඳමයි ආරෙන්නම්. මේ දවස් ටික ගන්න. එහෙම නැත්තම් අම්මා ගන්න ඔය මේ වුණාට ගන්න 12 මාට 11 මාට ගන්න. අම්මා 11ට ගන්න 11ට ගන්න සාමාන්‍යයෙන් අපි ඒ වෙලාවට දානේ මුකුත් කටයුතු කරන්නේ 11ට ගන්න කමක් නැහැ. අපි එක වේලාවේ ඔය ගොඩක් කරට ගන්න ඒක නිසා ඒක එතනින් ඉවරයි. ඊට පස්සේ 11ට ගත්තම ගැටලුවක් නැහැ. ආරයන්වාස දැන් මම මේ කොල්ල ටිකක් එහෙම වේලන කුඩු කරා. කොළ කියන්නේ කරපිංච කොළ හිතන්නකො. එතකොට මම හිතනවා කොහොම මෙතන කරපිංච කියලා දෙයක් තියෙනවද? දැන් කුඩු ගොඩක් නේද තියෙන්නේ. අර ඒක එතකොට එහෙම ඒ ඒ ඒ සිතවිල්ල වැරදිද මට එතකොට එහෙම බැලුව එක හරිද? කමක් නැද්ද? අමකොම. මෙතන දෙයක් නෑ නේද? මෙතනත් කෝ කරපිංච කියලා කියන දැන් දෙයක් නෑනේ. දැන් මෙතන තියෙන කුඩු ගොඩන්නේ කාටවත් කියන්න බෑනේ මෙතන කාර්ටින්ටද මොනවද කියලා කුඩු කියලා මොනවද එහෙමත් මට එහෙම සිතුවිල්ලකුත් එනවා දැන් අම්මා ඒක හිතන එකනේ සිතුවිලිනේ එහෙම අන්න ඒක තමයි ඇහුවේ වැරදිද කියලා දැන් මෙතන අම්මගේ සිහියට අසු වෙනවනේ දැනෙනවනේ එහෙම දෙයක් නැති බව එහෙමයි ඒ දෙක දෙක ආ එහෙමයි සිතුවිල්ල වෙනයි දැනෙන එක වෙනයි එහෙමයි සිතුවිල්ල තුල කරපිංච කියලා දෙයක් නැහැ කියන දේ තියෙනවා සිතුවිල්ල තුල හැබැයි දැනෙන එකේ එහෙම නැහැ අනික තව හිතනවා දැන් අපි කරපින්ට කියලා කිව්වට වෙන ජාතිකයෝ කරපින්ට කියන්නේ නැහැ නේද? එතකොට කොහොමද කරපින්ට කියන්නේ? දේ නෑ කියලා හිතන එක සිතුවිල්ල තියෙනවා කිව්වේ. සිතුවිල්ල කැමතිද දැන් සිතුවිල්ල හැමතිස්සෙම නාම රූප තියෙනවනේ ඒක කරපිංච කියන දේ නෑ කියන එක සිතුවිල්ල හැබැයි අර දැනෙන එක එකක් නෙමෙයි හා දැන් අර ලුණු වගේ දැනෙන එකක් තියෙනවා එහෙම දෙයක් නැතිකොට දැනෙන එක වෙනයි ඔය හිතන එක වෙනයි දෙක දෙකක් දෙකක් නෙමෙයි අන දැනෙන එකට සිහිය පැවැත්වුවොත් නිවන් දකිනවා. හැම මොහොතේම ඒක කාටවත් කියන්න බෑ. සාන්දිටිකයි. හැම මොහොතේම ඔම දෙයක් දැනෙනවා. මෙනෙහි කරන්නේ මෙනෙහි කරන්නේ නැතුව. හිතන එක නෙමෙයි. හිතන හැම එකම සිතුවිල්ලක් කියලා හිතුවොත් දැනෙන එක හසු වෙනවා. එහෙමයි. ඒ සිතුවිල්ල අයින් කරගන්නකම් දැනෙන එක හසු වෙන්නේ නැහනේ. සිය නුවණට ඒ කියන්නේ මේක අරමුණට එන්නේ නැත්තේ නුවණට එන්නේ නැත්තේ. ඒකද ඒක එක මග ඇරෙනවා. ඒකයි නිවන මග ඇරෙනවා කියන්නේ. එහෙමයි. ඒක ටිකක් ගැඹුරුයි නේද ඒ කියන තැන. එකම තැන නේද මේ කරකැවේ. ඒක ඒක තමයි ආර්යනාන්ද. දෙයක් දෙයක් වගේ දැනෙන එක ආයි පොඩ්ඩක් සියපවතන මොකද්ද මේ ආර්යනාන්ද කියන්නේ? දෙයක් වගේ දැනෙනවා කියන්නේ. මොකද මේ ආත්මෙත් දෙයක් වගේ දැනෙනවා. දරුවක් දෙයක් වගේ දැනෙනවා. ගෙදරක් දෙයක් වගේ දැනෙනවා. කරපිංචක් දෙයක් වගේ දැනෙනවා. හැබැයි එකක්වත් හිතන ඒවා නෙමෙයි. දැනෙන එකක්. තේරෙනවනේ. එතන දෙයක් නෑ. එතන දෙයක් නෑ තියෙන අවබෝධය තමයි එන්න ඕන වෙන්නේ. දෙයක් නෑ කියලා හිතුවොත් ඒකත් හිතුවිල්ල. දැන් අපි හිතුව මෙතන ඇමරිකන් ජාතිකයෙක් ඉන්නවා, Hindu ජාතිකයෙකුත් ඉන්නවා, ජපන් ජාතිකයෙකුත් ඉන්නවා, සිංහ ජාතිකයෙකුත් ඉන්නවා. දැන් මේ හතර දෙනා භාෂා හතරක්නේ, ශබ්ද හතරක්නේ. කෙනෙක් කරපිංච කියනවා, කෙනෙක් එක එක නම්නේ දැන් කියන්නේ. දැන් එතකොට මේ එක්කෝටම මෙතන දෙයක් වගේ දැනෙනවනේ. එහෙමයි. අරපිංච කියන શબ્ද ටික පැත්තකින් තියමු, සේරම කියන શબ્ද ටික පැත්තකින් තියමු. හැබැයි ඔක්කොටම දෙයක් තියෙනවානේ. කරපිංච නොවෙන්න පුළුවන්. කරපිංච කියන શબ્දේ වැඩක් නැහැ. ඒක බොරුවක්. හැබැයි දෙයක් තියෙනවානේ. එහෙමයි. අන්න දෙයක් තියෙන එකයි මේ අපි මේ කතා කරන්නේ 100ටයි මේක අසු වෙන්නේ. දෙයක් නැති බව දැනෙන එකයි නුවණ කියන්නේ. මේක දෙයක් කියලා දැනෙන්නේ දෙයක් කියලා අපි අරගත්ත දෙයක් කියලා දැනෙන එකක් මෙතන තියෙනවා යටින්. එතනට පොඩ්ඩක් සිහිය පවත්වන්න. කරපිංචක් දෙයක් වෙලා දැනෙනවා. ඒතර කරපිංච කරපිංච කියලා දෙයක් නැති බව දැනෙනවා. කරපිංච කියලා දෙයක් නැති බව දැනෙන එකයි නිවන කියන්නේ. සංකාරවල සමතයක් සිද්ධ වෙන්නේ. හැබැයි මෙතන හැමතිස්සෙම දෙයක් වගේ දැනෙන ගතිය තියෙනවා. දෙයක් වගේ දැනෙන. ඒතකොට දෙයක් වගේ සාමාන්‍ය මේ කරපිංච කියලා දෙයක් කොහෙවත් නැහැනේ. හැබැයි කරපිංච කියලා දෙයක් නැතුණාට අර දැනෙන ගතියක් තියෙනවානේ. ඒ දෙක දෙකක්. කරපිංච කියලා දැන් කරපිංච කියලා දෙයක් කොහෙවත් නැහැ. හැබැයි කරපිංච කියලා කිව්වොත් ඒක කරපිංච දෙයක් බවට පත් වෙනවා. ආ හැබැයි කරපිංච කියන දෙයක් දැන් අපි අසුරු කරන්නේ. අපි කරපිංච කියලා දෙයක්. දැන් කරපිංච කියලා දෙයක් නැතුවත් අපිට මේකෙන් එහි වුණාට යමක් මොකක් හරි දැනෙන එකක් තියෙනවනේ. ඒ දැනෙන එකට භාෂාව නැති වුණොත් ඒක දෙයක් වෙන්නේ නැහැ. ඔන්න ඔතනයි මිදීම තියෙන්නේ. ওই නාම රූප ටික අයින්ට වෙච්ච ගාම අර දැනෙන එක ක්‍රියාවලියක් බවට පත් වෙනවා. ඒකේ නම් නම් නම් ඔක්කොම දැන් නම් ටික සේරම දැන් දැන් ওই දකින්න පේන ඇහෙන මේකම නම් ටික මකම නම් ටික මැකුවොත් අන්න ක්‍රියාවලිය මතුවේ. හැම එකම ක්‍රියාසිතක් වෙනවා. එහෙමයි. ඒකේ දෙයක් නැති වෙනවා කියන්නේ කරපිංච කියන දෙයයි නැති වෙන්නේ. මේක ටිකක් ගැඹුරුයි. එහෙමයි එහෙමයි. කරපිංච කියන දෙය නැති වුණාට අර දෙයක් වගේ දැන ක්‍රියා ක්‍රියාවලිය පවතිනවා ස්කන්ධ මට්ටම. කරපිංච කරපිංච කියලා දෙයක් නැති වෙනවා. දරුවා කියලා දෙයක් නැති වෙනවා. රත්නම් කියලා දෙයක් නැති අම්මා කියලා දෙයක් නැති වෙනවා. ඉර කියලා දෙයක් නැති වෙනවා. අඳ කියලා දෙයක් නැති වෙනවා. හැබැයි ක්‍රියාවලියක් තියෙනවා. දැනෙන දෙයක් කියනවා යටි. ඒක දෙයක් නෙමෙයි. දෙයක් කියලා අර කරපිංච මේවා කියන දෙයක් නෙමෙයි. සංකාර තමතයක් වෙනවා. එහෙමයි. දැන් මේ නම් ටිකයි ඇති වෙන්නේ. ඒකේ දෙයක් කියලා අර අරගෙන තියෙන නම නම දෙයක් කරගෙන තියෙන රූප සංඥාවක්. රූප සංඥාවක් දෙයක් කරගෙන තියෙන්නේ. දැන් බලන්න ඒක වටිනාකමකුත් තියෙනවානේ කරපිංච කියනකොට. කරපිංච කියන රූප සංඥාවක් තියෙනවා. කරපිංච කරපිංච දෙයක් වෙලා තියෙනවා. අපි ඔක්කොම ටික දැන් කාම භූමිය, රූප භූමිය, අරූප භූමියනේ. කරපිංච කියන වටිනාකම කාම භූමිය, කරපිංච කියන රූප සංඥාව, රූප භූමිය, කරපිංච කියන දේ අරූප සංඥා. අපි ওই තුනම අයින් කරලා නිකන් ක්‍රියාවලියක් තියෙනවා. ආහා. දැනෙන ක්‍රියාවලිය බවට පත් වෙනවා. ඒ ක්‍රියාසිත. අන්න දැන් හරි. දැන් තුන් භූමියෙන් මිදිලා කටයුතු කරන හැටි දන්නවා. එහෙමයි එහෙමයි තේරුණා වැටුණා. ඊටාම ගැඹුරු පරයයි. වැටුණා හරියනවාස. පුදුම දහමක් පුදුම දහමක් බුදුන් වහන්සේ එදා කෙසේද 2500කට පස්සේ අද කෙසේද දෙකම එකයි මේ දහම විග්‍රහය. සංඥා දෙකම එකයි මේ බුද්ධ ස්වභාවයේ දෙකක් නැහැ. එකමයි. ඒකයි වෙන කෙනෙකුට අවබෝධ වෙලා දේශනා කළොත් ඒත් ඒකමයි. සමානයි. ඒ බුද්ධ දේශනාව ඒ බුද්ධ දේශනාවයි. ඒක ඒක අති ගැඹුරුයි අති සියුම් දේශනා කළ යුතුම දේශනාවක් තමයි මේ දේශනා කරන්නේ. එහෙමයි අරයන්හන්සේ ඇත්තටම බුදුන්ගේ දේශනාව මොහොතක් අහන එක බුදුන් වහන්සේ කියනවා කල්පයක් හිටියත් වැඩක් නැහැ මානෙනි මේ සත්‍යයක මොහොතක් නොදක කියලා. ඔබ වහන්සේ ඔබතුමිය පුදුම වාක්‍යවන්තයි. ඔබතුමිය ඔබතුමිය විශාල කටයුත්තක් කළා. විශාල අපිට ඒක විශාල දෙයක්. අපි ඒකේ තාම හරියට දෙයක් කළ නොකළ බව දන්නවා. නමුත් ඉදිරියේදී ඒක මුළු සමාජයටම වැදගත් වෙයි. බුදු එතනක් දෙයක් නැහැ ආර්යයන් වහන්සේ. එතනක් දෙයක් නැහැ. එතනක් දෙයක් නැහැ. එතනක් දෙයක් නැහැ. ඒක දකින්න නිසායි අම්මා ඒක කළේ. හැබැයි අම්මට ඒක පිහිටව ගන්න බැරුව තියෙනවා. හරියටම පිරිසිදු කරලා පිහිටව ගන්න ඕනි අම්මා. ඒක හිරවීමක් නෙමෙයි. අම්මට තියෙන්නේ මේක තව ටිකක් පිරිසිදු කරගන්න. මේ දේශනය අහන්න ඕනේ කියලා කිව්වේ ඒකයි. මේ දේශනයම සිය පාරක් අහන්න කිව්වේ ඒකයි. අම්මා නිවන් අම්මා නිවන් වෙන කිසිම රහසක් නැහැ. මේ සියල්ලම මෙතන තියෙනවා. මේ දේශනේ ඇතුලේ තියෙනවා.